ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මුල් කරගෙන මේ කරගෙන යන වැඩ පිළිවෙලේ අපිට දැන් කාල වේලාව පැමිණලා තියෙන්නේ ධර්ම දේශනාව සඳහා ශීලම දෙනා ධර්ම දේශනාවට tempත් වෙලා සූදානම් වෙලා සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පීති සම්බොජ්ජංගං භික්කවේ භාවේත විරාග නිසිතං නිරෝධ නිසිතං විවේක නිස්සිතං පටි නිස්සග්ගානු පස්සීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මධ්‍යස්ථානයේ නැත්නම් කවිපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මුල් කරගෙන යන මේ භාවනා වැඩමුළුව මාසික පවත්වන අවස්ථාව පාසා දවසේ භාවනා දවසේ වැඩි වටිනා කාලයක් ගන්නවා ධර්ම දේශනාවක් සඳහා ඒ ධර්ම දේශනාවල් අපි දේශනාවලියක් විදිහටයි පවත්වන්න ඉවිසගත්තේ මේ සඳහා අපි සූර්ය සූත්‍රය ඉස්සරින් තියාගත්තා මේක සර්වචනාංශේ දීප උපමාවක නම තැබීමක් වශයෙන් ඇතුළු සූත්‍රයක් සර්වචනාංශේ සඳහන් කරලා තියෙනවා සූර්යස්ස බික්කවේ උදය උදයතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං අරුණුක්කං ඒ කවුරු පිළිගන්න න්‍යායක් සූර්ය උදා වෙන්න කලින් පූර්ව නිමිත්තක් පූර්වාංගම වශයෙන් අරුණ පහළ වෙනවා අරුණ නගිනවා අන්ධකාරයේ බිඳලා අහස වර්ණ සංකල්ප වගේක් ඇවිල්ලා ඊට පස්සේ තමයි සූර්ය උදා වෙන්නේ. ඒ වගේම ਸਰවචන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක්ගේ හිතේ චිත්ත સંතානයක මේ බොජ්ජංග ධර්ම නැත්නම් බෝධියට නැමිච්ච ධර්ම පහළ වෙන්න කලින් නිමිති වගේ පහළ කරනවා. පූර්වංගම වශයෙන් ලකුණු පෙන්නනවා. ඒක පෙන්වන්නේ සර්වචනාංශී යෝනිසෝ මනසිකාරය කියලා. ඉදිරිපත් වෙනදී නුවණින්ද කල්පනා කරන්නේ නුනුවණින්ද කල්පනා කරන්නේ කියන එක කවදාකවත් තීන්දුව වෙලා නැහැ. එනේ එනේ වෙලාවට ඒක සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දේ අනුව අපි නිවනට දයන්නේ අපායට ද නැත්නම් සංසාරට කියන එක තීන්දුව. එනිසා යම් කිසි කෙනෙක් තමන් ගන්න විනිශ්චයක් තීන්දුවක් කෙරෙහි මේක නුවණින් සලකා බලලාද කරන්නේ ප්‍රතිවේක්ෂා කරලාද කරන්නේ එහෙම නැත්නම් හැඟුම්overline එන දෙයට කොරස් කටේවත් අද්දා ගන්න බැරුව හදිසි ගන්න තීන්දුවද කියන එක හැම මොහොතෙම විනිශ්චය වෙනවා. හැම මොහොතෙම අහම්බෙකින් සිද්ධ වෙන්නේ. ඒකෙදී යම් වෙලාවකට යම් කිසි කෙනෙක් ඒක පිළිබඳව අවදියෙන් ඉඳලා ඉනේන අවස්ථාව ශක්ති ප්‍රමාණෙන් බෝධිය පැත්තට නැමෙන විදිහට චතුරාර්ය සත්‍ය පැත්තට නැමෙන විදිහට හැම චිත්තක්ෂණයකම වගේ නැත්නම් වැඩිපුර චිත්තක්ෂණ ගන්න පටන් අරගත්තොත් අපි කියනවා එතකොට යාට යෝනිසමනස්කාරය පහළ වෙලා තියෙනවා නැත්නම් අයෝනිසෝ මනස්කාරයට වැඩි යෝනිසෝ මනස්කාරය පහළ වෙලා තියෙනවා. ඊට පස්සේ යා කරන කියන හිතන හැමදේම ඉඳගෙන ඉන්න ඇවිදින හිටගෙන ඉන්න නිදාගෙන ඉන්න හැම තැනකදීම gedara hitiyat pantale hitiyat හැම වෙලාවෙදීම මල් මාලයකට මල්ල මුනන්නාසේ බෝධිය දිහාවට නැමිච්ච ගතියක් තියෙනවා. ඉතින් මේ සූර්යාට කලින් සූර්ය උදයට කලින් අරුණ නගින්නාසේ කෙනෙකුට යෝනිසමනසිකාරයේ පහර ගැනීම වටිනාකම ඒක ඒක ප්‍රතිඵලයක් වශයෙන් අත්‍යන්ත ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන මේ බොජ්ජංග ධර්මත් මේ සූත්‍රයේ අන්තර්ගතයේ විදියට කතා ශරීරයේ විදියට පෙන්නලා තියෙනවා. ඉතින් මේ මතක් කිරීම අපි හැම දවසේ ධර්ම දේශනාවකදීම මුලින් මේ නිදර්ශන ඉදිරිපත් කරගන්නවා. කෙනෙකුට මේ ලෝකේ කිසිම දෙයක් එකිනෙකට බද්ධ නොවි ධර්ම પરම්පරාවට සම්බන්ධ නොවි සිදුවෙන දේවල් නැහැ. අපි සාමාන්‍යයෙන් භෞතික ලෝකේ තියෙනවා හදිසි අනතුරු කියලා જાතියක්. වහා සිද්ධ වෙන දේවල් නමුත් ධර්ම දිහා බලනකොට කිසිම හදිසි අනතුරක් මේ ලෝකේ නැහැ. ඒක ඔක්කොම කල්යතුව සකස් වෙලා ලකුණු පෙන්නලා හේතුඵල ධර්මයකට අනුවයි සිද්ධ වෙන්නේ. අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වේලා සිද්ධ වෙන්නේ. ඒක අපි තටමැව්වයි කියලා නතර කරන්න බෑ. අපි ආපදා කළමනාකරණය කරන්න ගියාට එහෙම කිසිම වෙනසක් සංසාරේ සසර දුකේ ඇති වෙන්නේ නැහැ. ඒ දේව එහෙම දී ඇති සාධක මැද කෙනෙක් මේ ඝොරතර සංසාරයෙන් ගොඩ වෙන්නේ ඒ බව දැනගෙන. එහෙම තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා තීන්දුවක් ගන්නකොට කලබල වෙන්න එපා. තීන්දුවක් ගන්නකොට නෝනින් සලකලා බලලා කටයුතු කරන්න. එතකොට Taman වෙතට එන ඕනම ධර්මයක් ඕනම ධර්මයක් කුසලයට හරව ගන්න පුළුවන්. බෝධිපාක්ෂික ධර්මයක් පාඩපත් කර ගන්න පුළුවන්. වාසියට හරව ගන්න පුළුවන්. උදේ ඉඳලා හැන්ද වෙනකන් සිදුවෙන කිසිම දෙයක නිවනට මාර්ගය නැතුව නෙවෙයි. ඒ වගේම ඕනම දෙයකින් අපායට යන්න පුළුවන්. සංසාරයක් හදන්න පුළුවන්. ඒ දෙකම හැම චිත්තක්ෂණයකම අලුතෙන් තියෙනවා. එසා එනේන චිත්තක්ෂණයකට පිපිච්ච මනසකින් යෝනිසුමනසිකාරේ ගත කරනවා නම් ඒක නඩ තේනවා හැම චිත්තක්ෂණයක් එක්ක නිවන් දොරටුවක් එහෙම නැත්නම් සංසාරයට අපායට දොරටුවක්. මෙන්න මේ යෝනිසුමනසිකාරයේ පහළ වීම සඳහා ආසන්න කාරණාව පෙන්වන්නේ සති සහ සම්පජාන. එචා සති සම්පජාන්නේ ඇති කෙනාට ඒ සතිය වඩ아가න ගොඩක් කල් යනකොට මේ යෝනිසුමනසිකාරයට උසස් පෙළ පාඩමට ඉඩ ලැබෙනවා. ඒක වෙන පාඩම් පන්ති වලින් විශ්වවිද්‍යාලේ ගිහිල්ලා වෙන ඔපරේෂන් එකක් කරලා ඉන්ජෙක්ෂන් ගහලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. සතිය වඩනකොට සම්පජාඤ්ඤය වැඩෙනවා. සති සම්පජාඤ්ඤයෙන් පස්සේ යෝනිසමස්කාරය වැඩෙනවා. දැන් මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුගේ යෝනිසමස්කාරය වැඩෙනවා නම් ඒ කෙනාගේ හිත කොහොමදත් බෝධිපක්ෂීය ධර්ම වලට නැත්නම් බොජ්ජංග ධර්ම වලට වැටෙනවා. කියලා ඒ සම්බන්ධතාවය පෙන්වන එකේදී සර්වචනාංශ පෙන්නනවා මේ සතිය හරහා සතිය කියන්නේ අපි දවල් ධර්ම සාකච්ඡායි තේරුම් ගත්තේ වෙත පැමිණෙන අරමුණට අවදි වෙන ගතිය වෙත පැමිණෙන අවදි අරමුණට අප්‍රමාද වෙන ගතිය වෙත පැමිණෙන අරමුණේ ඇති හැටිය දැකීම ඒ ඇති හැටිය දැකීම හරහා එක්ක ඒකේනා වෙත පැමිණෙන අරමුණේ ඒ ලක්ෂණ දැනගන්න ලක්ෂණ උපනිච්ඡාණය කරගන්නවා ඒ අරමුණ මේ මේ මේ මේ ලකුණු කියන එකක් කියලා අරමුණේ වග විස්තර හොයනවා. එහෙම නැත්නම් ඒ ප්‍රතිපෙමිනිච්ච අරමුණ ගැන දැන ගැනීම අනිකුත් නීවරණයන් මට එන්න විදිහක් නැහැ. මේකෙන් තමයි එනවනම් එන්නේ. ඒක මම දන්නවා. එතකොට දන්නවා අනිත් වෙයින් එන්නේ නැහැ කියලා. එතකොට යාර දැනගන්නුණා ප්‍රතිපක්ෂ ධර්මත් නැහැ කියලා මෙන්න මේ විදිහට ඒ මතුවෙච්ච අරමුණ මොකක් හෝ වේවා. ඒක සම්පජඤ්ඤයට ගැලපෙන විදිහට සති සම්පජඤ්ඤයට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න අරමුණ ආවට පස්සේ බෑ. අරමුණ එන්නේ ඉස්සෙල්ලා සූර්යයා එන්නේ ඉස්සෙල්ලා අරුණ නගිනා වගේ දැනගෙන වැඩ කටයුතු කරොත් යාට තේරෙනවා සර්පෙක් පෑගෙන්න තියෙන වෙලාවක දැන් මේ පෑගෙන්න හදන්නේ සර්පෙක් මුලක් නෙවෙයි ලණුවක් නෙවෙයි කියලා දන්නවනම් ඒ දන්න චිත්තක්ෂණය තුල කළ යුත්තේ තීරෙන. ඒකට ආය කවුරක්වත් කියලා දෙන්න ඕනේ නැහැ. සර්පෙක් පෑගෙන එනකොට දකුණු කකුල තියලා පැනලා යනවලුද වම් කකුල තියලා පැනලා යනවලුද වමට දුවන්න ඕන දකුණු දුවන්න ඕන කියලා ඕනේ නැහැ. අපිට දැනගන්න තියෙන්නේ මේ පෑගෙන හදන සර්පෙක් කිලික විතරයි. ආන්නේ වගේ සතිය ඉස්සර වෙනකොට සම්පජන්‍ය ඉස්සර වෙනවා. ඒකම අතුවිති වීදී වැඩි යamak තමයි යෝනිසෝමනස්කාරය වෙන්නේ. මේ යෝනිසෝමනස්කාරයේ ඉන්නවනම් ඉඳගෙන හිටියත් සක්මන් කරත් හිටගෙන හිටියත් නිදාගෙන හිටියත් ඒ හැම චිත්තක්ෂණයකම මේ බෝධිපක්ෂීය ධර්ම සත් සත්ත බොජ්ජංග වැඩ. අදී අපි පසුගිය දවස්වල ඒ සම්බොජ්ජංගවලදී ඒ සති සම්බොජ්ජංගේ වැඩිම කොතෙක් තුරට ධම්ම විචේ සම්බොජ්ජංගයට උදව් වෙනවද කියන එක අපි සාකච්ඡා කරා. හැම චිත්තක්ෂණයකම සමාන ධර්ම කොටසක් තියෙනවා. අවබෝධ කරගන්න එකේ වැඩේ තියෙනවා. මේ ඉඳගෙන භාවනා ඉන්නකොට විතරක් නෙවෙයි. මේ ලංකාවේ විපස්සනායකට ආවට පස්සේ විතරක් නෙමෙයි ධර්මයේ හම්බ වෙන්නේ. ලෝකෙ පුරාවට තියෙන ධර්මය. ඒක විසඳලා පැහැදිලිව තේරුම් ගන්න නම් ඒක දිහා සතියෙන් බලන්න. ඒ ඒ ධර්මය උදේ ඉඳලා හැන්ද වෙනකන් තන පුද්ගලෙ බෙදකින්තරව තියෙනවා කියලා දැනගන්නකොට පුදුමාකාර වීරියක් එනවා. එහෙම නැත්නම් අපිට තියෙන අපිට බණ භාවනා කරන අරක නෑ මේක නෑ අඩුපාඩු මේ කල්පනා වෙන්නේ. නමුත් මේ ධාතු මනස්කාරයේ තියෙන මේ පටවියාපෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතුන් ඥානවන්තයාට වැඩිය මෝඩයාට වෙනම සලකන්නේ නෑ. පොසතාට කියලා දුප්පතාට කියලා වෙනම සලකන්නේ නෑ. ස්ත්‍රියාවට කියලා පුරුෂයෙකුට කියලා වෙනම සලකන්නේ නෑ. බෞද්ධයාට කියලා බෞද්ධයාට කියලා වෙනම සැලකිල්ලක් නැහැ. එයා මේ පණ තියෙන දේ පණ නැති වෙනම සැලකිල්ලක් නැහැ. ධර්මේ ධර්මේ. ආනික දකින්නකොට තේරෙනවා අපි මේ මෙතිකල් නොකරනද පශ්චාත්තාප වෙන කරුණු හිව්වට බුදුජානන් වහන්සේ මේ බුද්ධෝත්පාදයම සම්පත්‍යක් කරලා පෙන්නනවා. බුදු පහළ වීමම සම්පත්‍ය. ඊට පස්සේ මේ අපිච්ච මනුෂ්‍යාත්ම භාවයම සම්පත්‍යක්. එළඹ සිටි වාසය කරන චිත්තක්ෂණය පාස සම්පත්‍ය දුර්ලභ සම්පත්‍ය මනහිම පාස කල්යාණ මිත්‍රික සුඛිම පාස පවිද්දක් පාස මේ ඔක්කොම අමතක කරගන්නේ අපි මේ මෙච්චර කණපින්දම් ගහන්නේ මෙච්චර වටන බුද්ධෝත්පාද කාලේ මෙච්චර වටින ඇහැකන දිවනාසයේ අංග පුලාවක් සහිත අම්බුච්ච මනුස්ස ජීවිතේ මේ ඕනම වෙලාවක වර්තමානට එන්න පුළුවන් ක්ෂණ සම්පත්තිය තියෙනවා කල්යාණ මිත්‍රුත් ඉන්නවා ධර්මත් ඇහෙනවා. ඕනනම් පැවිදි වෙන්න පුළුවන්. ඒ වලට එක්කෙනෙක්වත් හිතේ දුක් කරදර ලඩුවක් තියනද කියලා? පශ්චාත්තාප ලඩුවක් තියනද කියලා? අතපය කාසි විට ඔක්කොම තියෙනවා. උතුරන්ට නැතුණාට හැම කෙනෙකුටම හිඟා ගන්න වෙලා නැහැ තියෙනවා. නමුත් එක්කෙනෙකුට අඩුවක් නැහැ. ඒ නිසා මේ ඒ විදිහට කල්පනා කරන අයෝනිසමනසිකාරයත් යෝනිසමනසිකාරය කල්පනා කරන පුදුම වීර්යයක් එන්න පටන් ගන්නවා. ඒ වීර්ය නිසා අද ධර්මදේශනා දවස මාතුකාවසෙන් ගත්ත පීති සම්බොජ්ජංගය වීර්ය සම්බොජ්ජංගේ තියෙන කෙනාට පමණයි හම්බ වෙන්නේ. එනනම් ප්‍රීති සම්බොජ්ජංගේ පහළ වීමට අවශ්‍ය මූලික ආසන්න කාරණාව පීති සම්බොජ්ජංගේ. ඒක කාරණාවක් කියනවා. මේක වෙන විදියකට දාන්න පුළුවන්. ප්‍රීතිය තියෙන්නේ වීරවරයෙකුට පමණයි. නෑ කියන බෑ කියන චරිචුරු ගාන බුක් බඩේන්න කම්මැලියන්න බත් බූසන්න කද්දාවත් ප්‍රීතියක් නෑ එනිසා එනබචිති චිත්තක්ෂණයට වීරියවන්තව නැත්නම් වීරවන්තව මුණ දෙනවා නම් අවස අනිවාර්යයෙන් මේක සුඛාන්ත ජවනිකාව නාඩගම ඉවරෙන්නේ සැපේ එහෙම නැත්නම් මේක සුඛාන්ත පිවරෙන කතාවක් තියෙනවා එතනම ඉන්න තව කෙනෙක් බුබ්බඩක කුසීතව සතිය නැතුව අප්‍රමාද ප්‍රමාදව ගත කරනවා නම් අනිවාර්යයෙන්ම ශෝකාන්තින් කරගන්න. ඒක නිසා මේ තත්වයට වීරවන්තව මුණ දීලා ඒකෙන් ප්‍රීතිය පහල කරගන්නේ කොහොමද කියන්නයි අපි අද මේ පැයේදී වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් උඟ දෙනෙක් හිතනවා මේකට ත්‍රිපිටකය දැනගන්න ඕනේ. එහෙම නැත්නම් මේ අර්ථ මේක තියෙන්න ඕනේ කියලා. ඒකත් බොරු නෙවෙයි. ත්‍රිපිටකේ නැත්තම් අපිට මේ මොන දෙයක්වත් කරන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් හැම චිත්තක්ෂණයකම නැත්තම් භාවනා කරන හැම අරමුණකම ඒක දිස බලන ආකාරය ඒක දිස පිහිටන ආකාරය හරියට දන්නවනම් ඒක ප්‍රමෝදයට හේතු වෙනවා ප්‍රමෝදය කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ තරුණ ප්‍රීතිය ධනා වැඩාගෙන ඉන්න ප්‍රීතිය ඒ තරුණ ප්‍රීතිය අඳුරන එකනට ප්‍රීතිය පහළ වෙනවා ප්‍රීති පහළ වෙනවත් එක්කම තමන් කරගෙන යන වැඩේ පිළිබඳ විශ්වාසයත් එක්ක සතිය එහෙම නැත්නම් සම්පජාඤ්ඤේ මේ કોઈ ඉරියව් මාරන තරුණු මාරන සතිපවත්තන්න පුළුවන් බව ඒකට පස්සද්ධිය සුඛේ පහළ වෙනවා ඉතින් ඒක හුඟදිනෙක් හිතන්නේ මේ ප්‍රීතිය කඩෙන් ගන්න ඕන එකක් නැත්නම් දෙයියුගෙන අපිට දෙන්න ඕන එකක් එහෙම නැත්නම් මේ කාසි පණන් වල තියෙන එකක් වස්තු භෝග වල තියෙන එකක් එතන මේ බුදුහාමුදුරුවෝ තියාගෙන අපිට දෙන්නේ නැතුව හංගගෙන ඉන්නවා කියලා හිතාන ඉන්නවා. මේ මේ බුදුහාමුදුරුවෝ මහ කුම්මයි ඊගාටන වෛද්‍ය බුදුහාමුදුරුවෝ හදීසෝ කට්ටියටම තොග වශයෙන් දෙනවයි කියලා. ඉතින් කට්ටිය බලා ඉන්නවා නත්තල් පප්පා එනකම්. මේ ඊගා බුදුහාමුදුරුවෝ ආපුවාම අපිට නිවන් යන්න පුළුවන් ඒ ප්‍රීතිය ලැබෙයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන ක්‍රම දෙකක් තියෙනවා. මතුවෙන මතුවෙන අරමුණක් විශේෂයි. පවතින ආකාරය එකක් ඊට පස්සේ ඒකෙන් ගොඩනැගිලා ගොඩනැගිලා ගිහිල්ලා මේ මාර්ගඵලයක් සම ධානයක් ආදි වශයෙන් ලැබෙන ප්‍රතිකුත් තියෙනවා. ඉතින් මේ වගේ දේශනාවලට මම ගොඩාක් අවධානය යොමු කරන්නේ ඒ ඒ අවස්ථාවේ ලැබෙන මේ ප්‍රීතිය ඉස්මතු කරගන්න හැටි. ඒ නිසා මම කතාව පටන් අරගන්න මෙහෙම බුදුජානක වංශයේ සඳහන් කරලා තියෙනවා මේ සංසාර සත්වයා කාම ගුණයන්ගෙන් ගිලිලා කාම ගුණයන්ට කඹරමින් අතෘප්ති කර කාමට දාසකම් කරමින් ඉඳලා මැරලා ඒකෙදි තිරසනෙක්ගේ සහ ඒ කාම දාසකම් කරන මනුස්සයත් කිසිම වෙනසක් නැහැ ඒ දෙන්නටම සරුවච්චන්හන්සේ මගෝ කියන වචනේ පාවිච්චි කරන මුර්ගයයි කියන උදේ ඉඳලා හැන්ද වෙනකම් කාමෙටමයි ගත කරන්නේ ඒ කාමයේ කිව්වහම මේ කාම මිත්‍යාචාරය කිව්වහම එහෙන් අනවශ්‍ය විදිහට රූප වැලීමත් කාම මිත්‍යාචාරය. සීමා වික්මලා රූප බලන තියෙන ආශාව එක එක වර්ණ සහ සටහන් බලන තියෙන ආශාවත් කාම මිත්‍යාචාරය. එක එක ශබ්ද අහන්න තියෙන එක ඒත් කාම මිත්‍යාචාරය. විවිධාකාර ගන්ධ සුවඳ තියෙන කෑදරකම විවිධාකාර රසමසූල වල තියෙන කෑදරකම විවිධාකාර මේ සුඛෝභෝගී යාන වාහන ඇත පුට්ට මෙට්ටවල තියෙන කෑදරකම විවිධාකාර විදිහට ස්ත්‍රියන් පුරුෂයන් ක්‍රියාදී කාමාශාව පුරුෂයන් ස්ත්‍රියදී කාමාශාව මේ විදිහට මේක විවිධාංගීකරණය වෙනවා මෙන්න මේ කාමාශාවන් සඳහාම ගත කරන ජීවිතය කාම ගුණයන් සඳහා ගත වෙච්ච කාම ලෝකයේ කියලා සඳහන් කරලා තියෙනවා ඒකේ තාම ලෝකයේ සම්මතියේ සමාජයේ පවතින මධ්‍යම මට්ටමටවත් Tamanට ඛණ්ඩ ටික නැහැ බොණ්ඩ ටික නැහැ අඳින්න ටික නැහැ අධ්‍යාපනයේ නෑ සෞඛ්‍ය නැත්තම් ඒ මනුස්සයා හිතනවා කණ්ඩ ටික බොණ්ඩ ටික ඇඳුම් ටික සෞඛ්‍ය හම්බෙච්චාම නම් ඔන්න සැප ලැබෙයි කියලා. නමුත් දැන් අපි ඉන්නේ කොළඹ හතින්නේ. හම්බෙච්ච කෙනෙක්ගෙන් අහන්න බෑන හම්බෙලා තියෙනවද කියලා සැපක්. කණ්ඩ තියෙනවා බොණ්ඩ තියෙනවා අධ්‍යාපන තියෙනවා සෞඛ්‍ය තියෙනවා කොච්චර තිබත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හම්බෙච්ච නැති කට්ටිය හිතනවා මේ හම්බෙච්ච නැති නිසා දුකටපත් වෙනවා. හම්බ වෙච්ච කට්ටිය දන්නවා මේක හම්බ කරොත් නිකන් නෙමෙයි බොහොම ආයාසයෙන්. නැත්නම් හම්බුණත් අසහනේ අඩුවක් නැහැ. ඒ නිසා මේ දෙකොල්ලටම පුළුවන් ඥාණයෙන් හෝ ශ්‍රද්ධාවෙන් තේරුම් ගන්න මේක කවදාවත් පුරවන්න පුළුවන් ඇයිදල් කූඩයක් නෙවෙයි කොච්චර පිළිවෙත් නැහැ. ඒක නිකන් රත්චිච්ච කබලකට වතුර කඳුලක් පැටන වගේ චස් ගාලා පිච්චිලා යනවා. මේ තියේදී මේ භෞතික සම්පත් වලින් කාමේ ලබන්න හදන මේ රූප සම්බන්ධ වෙච්ච හැපින වීම ශබ්ද සම්බන්ධ වෙච්ච කන පිළිවෙලට කියන්නේ භෞතික සම්පත් වලින් ඉදරම් පිනවීම. මේකට විකල්පයක් හොයන්න දැඟලුවොත් අන් කිසි කෙනෙක් ඒක කියනවා ආගමික හැඟීමක් ආධ්‍යාත්මික හැඟීමක් කියලා. ඉතින් ඒ නිසා එක්ක ගෙදරම ඉන්න ගමන් ටික වේලාවක් ගත කරනවා. පොහෙට පන්සල් යනවා. සුමානකරසලක් විතර බණ භාවනාවක් කරනවා. එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථානයකට යනවා. එනතම් පැවිදි වෙන මොනවා හරි දෙයකින් ඒක පිට උණයි කිව්වට පස්සේ ඒ පිටවීමට කියන්නේ අබිනිෂ්ක්‍මණය ගිහිගේ අතහැරීම නැත්තම් කාම ගුණයන්ගෙන් වෙන්වීම. මේ කාම ගුණයන් සහ ගිහිගේ කියන දේ අතර පුදුම සම්බන්ධයක් තියෙනවා. ගේ හදලා තියෙන්නේ හැංගිලා කාම සේවනය කරන්න. ගේ කියන එකේ අදහස එච්චරයි. අපි ගේ තාප්පෝ ටික බිත්ති ටික වහල්වල් ටිකට වේදම් කරාට මැද තියෙන හිස්තන තමයි අපි වැඩ ගන්න. ඒකට තමයි ගේ ප්‍රයෝජනේ තියෙන්නේ. ගේ විශාල ලොකු උනාට බිත්ති ලස්සන උනාට වේදම් කරාට පාවිච්චි කරන්නේ මැද තියෙන හිස්තන. ওই හිස්තන පාවිච්චි කරන්නේ ඉස්සරනම් කියන්නේ සම්බෝලේ මඤ්ඤොකයි ගේ දොර වහගෙන කනවලු කියලා. අර සම්බෝල මඤ්ඤොක ගන්න ඕනේ තාම දොර වහගන්න. දැන් තියෙන්නේ එහෙම නෙවෙයි. ඊට වැඩිය අනිත් පැත්ත සුඛෝපභෝගී දේවල් <clears throat> කරන්න තියෙන ජඩකම් නොමඩක්කම් කාමීත්‍යචාර දොර වහගෙන කරන්න පුළුවන්. ඒ නිසා ගේට තියෙන බැඳිල්ල ඉබ්බ කට්ටට තියෙන බැඳිල්ල වගේ. ඒක අතාරිනවා කියුවහම ඒක සමාජ ධර්මයක් නෙවෙයි. නමුත් බුදු කෙනෙකුට පෙන්ලා දෙන්න පුළුවන් කවුරු මොන විදිහට ගේට බැඳිලා තිබුණත් යම් ප්‍රමාණයක් දන්නවා ගීගේ කියලා කියන්නේ ගිනි ගයක් කියලා. ඒගොල්ලෝ తాවකාලිකව ඉස්තර වෙන්නේ. වෙන්ුණාට පස්සේ ඒක නා කාය විවිකේ ලැබුණයි කියලා හිතමු. ලැබුණාට පස්සේ ඉඳගත්තට පස්සේ භාවනා කරන්න ඕනයි කියලා. නැත්තම් චිත්ත සමාධියක් ඕනයි කියලා. ඒක නා හිතන හිතපු දේ ලැබෙන්නේ නැහැ. ගී කියත හැකියි. ගී කියතරලා ඇවිල්ලා විවික තනක වාඩි වුණාට වස්තුකාමයේ දැන් නැති වුණාට ක්ලේශකාමයේ කරදර කරනවා. ක්ලේශකාම කියන්නේ පංච නීවර. අර gedara තියෙන පාර මතක. කරලා ඉන්න බැරි වෙච්ච වැඩ. ගිහිල්ලා කරන්න තියෙන වැඩ. අර යගේ යුතුයකම්. මේ යගේ යුතුයකම්. හෙට කරන්න තියෙන දේවල්. මේ ඔක්කොගෙම හිත අවුල් වෙනවා. ඒක නිසා ගිහිගේ අතෑරපු කෙනා පමණක් දන්නවා කාම જાති දෙකක් තියෙනවා වස්තුකාම සහ ක්ලේශකාම කියලා. භෞතික විද්‍යාඥයා දන්නේ වස්තුකාමේ විතරයි. මොකද එයා ගිහිගේ අතහරින්නේ නැහැ. ගිහිගේ අතහැරපු කෙනා කාම જાති දෙකක් අඳුන ගැනීම දුක් දෙකක් වළඳන එකක් වගේ. ඒක හරියට බඩදරුවාමට හම්බ වෙන දොළ දුක වගේ. සාමාන්‍ය බඩදරුවෙන්නේ ඉස්සරලා දුක තියෙනවා. බඩදරු වුණාට පස්සේ අර ගැබ මෝරණ ගැබ පිට කරන විසයි ශාරීරියේ සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවල විසයි නිසා මේ අම්මට දොළ දුකක් එනවා දුක් දෙකක් එනවා. ඒ වගේ තමයි යෝගාවචරය ගැප් ගත්ත මවක් වගේ කෙවල් දොරවල ප්‍රශ්නක් තියෙනවා. භාවනා කරන්න ගියට පස්සේ භාවනා හරියන්නේ නැති ප්‍රශ්නෙත් තියෙනවා. ඒක ගෙදර ගිහිල්ලා කියන්නත් බෑ ගෙදර මිනිස්සු හිතනවා පිස්සු කියලා. මහලුකොට ගියේ එහෙනම් ගී ගිය තැල්ල එන කරගෙන වරෙන් ගියේ. අනේ ගියාට පස්සේ එතනත් නෑ මෙතනත් නෑ ලෝක දෙකේ හිර වෙනවා. ඒ මොකද අපි දන්නේ නැති ක්ලේශකාම බලපෑමක් තියෙනවා. ඒ ක්ලේශකාම නැතිකරන්න ක්‍රමයක් නැහැ බුදුහාමුදුරුවෝ දන්න විදිහට කෙලින්. හැබැයි බුදුහාමුදුරුවෝ විකල්ප මාර්ගයක් පෙන්නන රූපයකට හිත දාන්නේ. මේ හිත නිතරම ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දානවා. නැත්නම් හිටගෙන ඇවිදින ඉරියව්වට හිත දාන්න. එතකොට ඒකට අපි කියනවා රූප කර්මස්ථානය, කායනුපස්සනාවක්. නැත්නම් ආනපන හිත දාන්න. ඒකේ ඉන්නතා ආස්වාද ප්‍රසවාසයේ ඉන්නතා ක්ලේශකාමත් නැහැ. වස්තුකාමත් නැහැ. නිසා ඒ චිත්තක්ෂණයක තියෙන වටිනාකම පුදුමයි. මොකද අපි රූපයක් මාර්ගෙන් අෂ්ටකාම ක්ලේශකාම ප්‍රතිස්ථාපනය කරන. එහෙම නැත්නම් අපි කියනවා ගීගේ අතහැරලා පංච නීවරණ ධර්ම අයින් කරගත්තා. මොකේද? වරමුණේ ඉන තාක්කල්. එතකොට පුත්‍රජානන් වහන්සේ මෙතනදී මේ දුකක් සහ සැපක් ඇති වෙන හැටි යෝනිසෝමනසිකාරයක් සහ අයෝනිසෝමනසිකාරයක් ඇති වෙන හැටි පෙන්නනවා. යම් කිසි කෙනෙකුට උත්සාහ කරපු කෙනෙකුට පින්වන්ත කෙනෙකුට හරගිය කෙනෙකුට අපි තුමු ආනාපානෙම ඉන්නවයි කියලා. නැත්තම් ඉන්නේ ඉරියව්වෙම. බුදුජානසී සඳහන් කරනවා ඉන්න ඉරියව්ව සපක් නෙවෙයි කියලා. ආශර්වසෝසි කියන්නේ සපක් නෙවෙයි ඒක දුක. ඒක දරතයක්. විඝාත පරිලාහයක්. ඒ නිසා අපේ හිත ඉන්න කැමති නෑ ආනාපාන. අපේ හිත ඉන්න කැමති නෑ කයි. ඒ මොකද ඒක දුකක්. හිත පුරුදු වෙලා තියෙන්නේ අත්ෙන් අතට පයින් කුරුල්ල වගේ පිස්සුවැච්ච රිලෙවෙක් වගේ එක එක අරමුණු වලට දුවන එක. ඒක නිසා යම් කෙනෙක් භාවනා කරන්න ගිහිල්ලා උත්සාහ කරලා අරමුණක් ලැබිලා කර්මස්ථානාචාරවලක් හම්බෙලා විවේකයක් හම්බෙලා නිස්සද්දකමක් හම්බෙලා ඔක්කොම හම්බෙලා ආස්වාද ප්‍රසආදයට හිත දැම්මට පස්සේ ඒක නීරස බව ධර්ම නියාමයක් බව තේරුම් ගත්තොත් කයට හිත දැම්මට පස්සේ කයේ හිත හිටියානම් කම්මැලිකමක් එනවා. නීරසකමක් එනවා කියන එක ධර්ම නියාමයක් බව දැනගත්තා නම් ඒ කෙනාට පුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මහනි මේ කයට ගත්ත හිත මේ කායගත සතිය ධරතයක් විඝාත පරිලාහයක් කයෙ හිත හිටින්න කැමති නෑ ඒකට ප්‍රීතියකින් නම දෙන්න බෑ ඊට පස්සේ ඊගා පරිච්ඡේදේ කියන බුදුහාමර නමුත් මහණෙනි මේක දරතයක් විදිහට ගන්න එපා. මේක විඝාත පරිලහයක් විදිහට ගන්න එපා. කයේ හිත පවත්තන්ට පුළුවන් වීමම ප්‍රමෝදයක් කරගන්නේ. ප්‍රීතියක් කරගන්නේ. මොකද දැනට නොදෙන්නාට මේ නිසා කාම අෂ්ටු කාමයක් නැති වෙනවා ක්ලේශ කාමයක් නැති වෙනවා ඒක නිසා මේක පෙනුමට මූණිච්ඡාවට දරතයක් කරදරයක් වගේ තමයි පේන්නේ. මම පුළුවන්ද කියලා අහනවා. යෝනිසමනසිකාරයේ තියනවාද කියලා අහනවා. මේ කයේ හිත තැබීමම ප්‍රමෝදයක් කරගන්න පුළුවන්ද කියලා. ආශ්වාස ප්‍රශ්වාසයේ දිගට බලන්න පුළුවන් වීමම ප්‍රමෝදයක් කරගන්න පුළුවන්ද කියලා ඒක නැතුව ඒ ප්‍රමෝදයක් කරගන්න ඕනේ කියලා බුදුහාමුදුරන්ගේ ඉල්ලීමක් තියෙන බව දන්නේ නැතුව අපි අවුරුදු ගණන් භාවනා කරා ඒක නට තේරෙන්නේ නැහැ gedara thore ඉන්නවට වැඩිය පරියන්කේ ඉන්නකොට කම්මැලිකම වැඩි. නීරසකම වැඩි. නිින්ද යන ගතිය වැඩි. ඒකාකාරීකම වැඩි. අසරණ ගතිය වැඩි. සැකසහිත ගතිය වැඩි. අනිශ්චිත ගතිය වැඩි. නුරුස්නා ගතිය වැඩි. ඉතින් ධර්මයෙන් ඉගෙන ගන්න ඕනේ දේ එහෙම නැත්නම් යෝනිසමස්කාරයෙන් ඉගෙන ගන්න ඕනේ දේ මේ කයේ හිත තිබ්බට පස්සේ න මේ ඒකාකාරීකම නීරස ගතිය, අසරණ ගතිය, බය ගතිය මම උපයපු දෙයක්. මේ ප්‍රතිපදා භාවනාවේ ප්‍රතිපදාට හම්බෙච්ච ප්‍රතිඵලයක් මට පුළුවන්ද මේ කයේ හිත තැබීමෙන් මතුවෙන මේ ඒකාකාරීකම නීරසකම වෙනුවට මේ ගැන ප්‍රමෝදයක් පහළ කරගන්න ප්‍රීතියක් පහළ කරගන්න ආනපන ඉන්න ඉන්න ඉන්න ඉන්න මට මේක ප්‍රීතියක් කියලා පහල කරගන්න පුළුවන් කියන එක ස්වභාවික ප්‍රීතියක් හම්බෙලා නෙවෙයි ඒක ඇති කරගන්නේ යෝනිසෝමනස් කාර්ය හරහා කලින් ඇසිවිරු ඥාන හරහා ණය විපස්සනාව හරහා ආකාර පරිවිතක්කේ හරහා අනුමාන ඥාන හරහා බුද්ධ ආදී උත්තරන් වහන්සේලා මේ ගැටි ලිව්වේ මෙහෙමයි කයට හිත ගන්නකොට හිත කූඩලට ලුණු ගැහුවා වගේ. පැංගිරි එකක් මූණට තියලා මිරිකුවා වගේ. හරිම කම්මැලි. මේක ලෑස්තිලා යන්න. ගිහිල්ලා බලන්න ඉඳගෙන ඉන්නකොට කයට හිත එන්නේ එන්නේ ඒකාකාරී වෙනවා. කම්මැලි වෙනවා. මේක බුද්ධ ආදී උත්තරමන් වහන්සේගේ පාර කියලා මතක තියාගන්න. මේ කම්මැලිකම ප්‍රතිපදාවේ දියුණුවක් කියලා හිතන්න. ක්ලේශකාම වස්තුකාම නැති බව හිතන්න. කෙලෙස් අඩුවීමක් කියලා හිතනද මේ නිසා මේ ප්‍රමෝදයක් පහල කරගන්න කියලා කියනවා. ඉතින් ඒක ශ්‍රද්ධාව බුදුන් කෙරේ නැති කෙනෙකුට ඕක කිව්වට තේරෙන්නේ නැහැ. බුදුහාමරන් ඉඳ ගන්න කියලා කියනවා. ඉඳගත්තා තමයි ඉතින් ඕම් හම්බෙච්ච දේ. කොන් දෙකක් කුමයි කකුල් රිදෙනවා ඒකාකාරී නිදිමතයි කම්මැලි අපි පුළුවන් තරම් ඒකේ නපුර පැංගිරි ගතිය ඇඹුල් ගතිය ගැන කතා කරාට මේක ක්ලේශකාම වස්තුකාම කපනවා මේක ප්‍රතිපදාවෙන් හම්බෙච්ච එකක් ඒක නිසා මේක සතුටු වෙන්නේ නැතුව තුටු පහටු වෙන්නේ නැතුව ප්‍රමෝදේ පහල කරගන්න නැතුව කවදාවත් භාවනා ඉදිරියක් ලබන්න බෑ නිසා යම් වෙලාවක මට මේ ඉඳගෙන ඉන්න හම්බ වුණේ පෙරපින් කරපු නිසා මට සීලේ තියෙනවා මට සද්ධාව තියෙනවා මට දැන් සතිය තියෙනවා මේක මං උපයාගත්ත දෙයක් මේක ප්‍රතිපදා මේ කෙලෙස් අඩුයි වස්තුකාම ක්ලේශකාම අඩුයි කියලා පරෝපදේශ රහිතව යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වුණා නම් යා මෙච්චර කල් මේ තිබිච්ච ඇඹුල් රස පැංගිරි රස වෙනුවට තේරෙනවා මට මේ ඇඹුල කාගෙන ඒකාකාරීකම කාගෙන කම්මැලිකම කාගෙන නුරුස්නා ගතිය කාගෙන වෙන්නට වැඩිය චිත්තක්ෂණයක් ඉන්න වෙන්නට වැඩිය හුස්ම තව එකක් බලන්න පුළුවන්. වෙන්නට වැඩිය තව තප්පරයක් ඉන්න පුළුවන් කියලා දැනගත්තොත් එයා මේ පීති සම්බොජ්ජංගේ පහල කිරීමට සුදුස්සෙක් ශේෂ්ත්‍රේ සකස් කරනවා. හැබැයි යත් එක්ක හදා බෙදා ගන්න කිසිම ලෝකවාසී කවුරක්වත් නැහැ. ඔක්කොම කියන්නේ බොයි බොරුවට හිත හදාගත්තට ඕක තමයි දුක කියන්නේ. ඔයිට වැඩි නරකට ගෙදර ගිහිල්ලා පින්පොන් ගහපන්කෝ. චෙස් එකක් චෙස් ගේමක් සෙල්ලම් කරපන්කෝ. කැරම් ටිකක් ගහපන්කෝ. ටෙලිවිෂන් එකක් බලපන් ඔය මොකුත් වෙන්නේ නැහැ. ඔය ඉල්ලලා කන පරිප්පන්නේ කියලා උන්නේ ඒකට හිතා ගන්න පුළුවන් සත්පුරුෂයා කවුද? සද්ධර්මයේ කවුද කියලා. යම් කිසි කෙනෙක් තේරුම් කරලා දෙනවා නම් උඹට පුළුවන් ද බලපන් වෙන්නට වැඩි චිත්තක්ෂණයක් මේ දරතේ ඉවසන්න. තව චිත්තක්ෂණයක් මේ ඒකාකාරීකම ඉවසන්න. තව චිත්තක්ෂණයක් මේ පාලුගතිය ඉවසන්න. තව චිත්තක්ෂණයක් මේ සැකී කාගෙන ආනපානෙ මේ ඉන්න මේ අසරණ ගතිය පෙන්වට ආනපානෙ ඉන්න ආන්න මේ සඳහා ප්‍රීතිය නැති කෙනාට ප්‍රමෝදේ නැති කෙනාට මේක කිසිම කරවිලට වැඩි තිත්ත වගේ රසයක් දැනෙන්නේ නැහැ. නිසා මුල් කාලේ යෝගාවචරය මේක ගැන නොදැන උත්සාහ කරන්න කරන්න හිතනවා භාවනා කරන්න පිස්සු කියලා. ඒ කරන්න කරන්න දුකනේ වැඩි වෙන්නේ. කරන්න කරන්න ඒකාකාරීකම වැඩි. නීරසකම වැඩි. කියන්නත් ලැජ්ජයි. ඒ ළඟ ඉන්න එක නම් টොප් එකට වාඩිලා ඉන්නවා. මේ ආයතනම මට තමයි මේ රුමැටික් පේන් නිසා තමයි මේ මට ප්‍රශ්නේ. එතන මගේ බබා දුවට බබෙක් කම්බෙන්ට් නිසා තමයි මට ප්‍රශ්නේ. අල්ලපු ගෙදර එක නම් টොප් එකට භාවනා කරනවා. දෙද්දකින් විතරක් කියයි තීන් භාවනා මධ්‍යස්ථාන වලට ගියාට පස්සේ ඇහෙන දේවල් පිළුණු වෙච්ච බත් කන්නවා වගේ. අඹුල් වෙච්ච එක මොකද එක එකක් දන්නේ එක එකක්ද දන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ දුකට කිඳිරි නොගා මුවින් නොබැන තව චිත්තක්ෂණයක් ඉන්න බලන්න මේ නීරසකමට මේ ඒකාකාරීකමට මේ පැංගිරි ගතියට මේ ආස්වාස ප්‍රසවාසයට මේ පීවරට ආනියර තේරෙන්න පටන් අර ගන්නවා මේකට ඉවසීමේ ශක්තිය තියෙනවා හැබැයි මේ පිටපොට ගිය ධර්මයේ තේරිලා නැහැ කියලා දෙන්න කවුරුත් නැහැ ඒක නිසා මේක කමට අසුතකොට කියන්න හිතෙන්නේ නැහැ කිව්වට සූද්ධ කරලා දෙන්න කෙනෙකුත් නැහැ. මොකද බොජ්ජංග පැත්තට කතාව තියෙන්නේ. රිදෙනවනම් බාම් ගාපන්. රිදෙනවනම් ඉන්ජෙක්ෂන් එකක් ගාපන්. රිදෙනවනම් දොස්තර ගාවට ඵලයන් කියන කට්ටියනේ අපි වට කරගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ සතහට වන බව දුකට වේදානන් කියලා කිය බුදුහාමුදුර MBBS පාස් ඉති නැතුණාට නිසා නෙවෙයි. නැන්සේ උන්ට වැඩිය දන්නව. ඔය බාම් ගන්නට වැඩිය හොඳයි. පුළුවන් නම් තව එක චිත්තක්ෂණයක් ඔක ඉවසගෙන තාමත් කයෙහි හිත පවත්තන් තාමත් ආනපන හිත පවත්තන් නිසා මේ පළවෙනි මේ පිම්ම පළවෙනි මේ අවබෝධයට බුරුම් භාෂාවෙන් කියනවා ඉවසන්නා නිවන් දකි කියලා. යම් කිසි කෙනෙක් ඕවට කමටහන් සුද්ධ කරන්න ගියොත්, උඩ බෙහෙත් හේත් කරන්න ගියොත්, කිසිදාක කෙලවරක් නැහැ. මේ වටේම ඉන්නේ මකරයෝ ඕකෙන් කීයක් හරි හම්බ කරගන්න. ඉන්න හරියක් බිස්නස් කාරෝ ඉන්නේ අපි කේන්ද්‍රී ගානකම්. කේන්ද්‍රී ගාව ගමන් අනිවාර්යට පේනක් බලුවොත් හරි මොකට වසෙත් කවියක් කිව්වොත් හරි නැත්නම් අර දොස්තර ගාවට හරි අර බෙහෙත කෙඩුවොත් හරි ඉන්න හරියක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ බලන්න මොන දිහා බලන ඉන්න හරි මොනවත් නොකිය. අපි ඔතටියා ගාන ඉවසපම් පපුව කියලා ඉන්නේ නැහැ. ඒක සඳහා නිකම්ම නිකම් ඉන්න එක නෙවෙයි. මේ බොජ්ජංගේ පහල කරගන්න ඕනේ. මේ දරතයක් වශයෙන්, විඝාත පරිලාහයක් වශයෙන් දැනෙන මේ ඒකාකාරීකම නීරසකම. එහෙම නැත්නම් මේ කියන නොව්‍යසනාසුළු ගතිය, නුරුස්නාසුළු ගතිය භාවනාවෙන් ආපු එකක්. කාමර පරිලාහ නැත්නම් කාමරාග ක්ලේශකාම වස්තුකාම නැති බවට ලකුණ. සනියෝහරිම කයේ ලකුණ. සතියට ලකුණ. ප්‍රීතියට ලකුණ. ප්‍රමෝදයට ලකුණක්, පස්සද්ධියට ලකුණක්, සුඛයට ලකුණක් කියලා මෙන්න මේ වෙනස. මේකට කියන යෝනිසෝමනසිකාරය කියලා ඊර නගින්න ඉස්සෙල්ලා සූර්ය උදා වෙන්න වගේ ප්‍රීතියෙන් ඉස්සෙල්ලා විසම්බොජ්ජන්ගේ ඉස්සෙල්ලා යෝනිසෝමනසිකාරය පහළ වෙනවා. පරියන්කිට ගියාට පස්සේ සක්මනට ගියාට පස්සේ දැනෙන මේ ඒකාකාරීකම නීරසකම ඉස්සරහට එන ප්‍රීතියක පෙර නිමිත්තක් කරගෙන ධර්තියක් පරිලාහයක් කරගන්න තු මේකේ ප්‍රමෝදේ පාල කරගන්නේ මේකට මම මේ අමාරුව කිව්වට මම මේ වචන කිව්වම ඔයගොල්ලන්ට තේරෙන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. අපේ සිංහලයේ වචනයක් තියෙනවා පැමිණි දුක් පැණි රහයි කියලා. මේ එන්න තියෙන දුක් ගැන නෙවෙයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ආපු දුක් ගැනත් නෙවෙයි. අල්ලපු දෙයක් නෑ දුක් ගැනත් නෙවෙයි. අතන තියෙන දුකුත් නෙවෙයි. වෙත පැමිණිච්ච දුක නිවන් දොරටුව. වෙත පැමිණිච්ච දුක වැඩි වේලා දරාගෙන ඉන්න පුළුවන් නම් එයා වැඩියෙන් කෙලස් කරන මේ කුසල් කරන කෙනෙක් වැඩියෙන් ප්‍රීතිමත් වෙන කෙනෙක් වැඩියෙන් නිවනට කිට්ටු කෙනෙක්. නමුත් සාමාන්‍ය ලෝකයා කියන්නේ මේ දුක කියන්නේ දුප්පත්කමේ ලකුණ ගොන් දෙන්නෙක් වෙල්ලායක කකා වුණි. උන්ගෙන් එකෙක් වලිගේ නැතුව වෙනි වෙනි. වලිගේ ඇති ගුණා මැස්සන්ඩ බැටදුනි. වලිගේ නැතිකමත් දුප්පත්කමක් වෙන්නේ. අර ඉන්නේ නේ වේදනාවට බේත් ගන්න තියෙනවනම් සැප කියලා හිතන්නේ. බුදුඥානවාන්සේ හෝ අපේ ලොකු ස්වාමීන් කියන්නේ මේ ශරීරයට සහ ජීවිතයට තියෙන කෑදරකම නිසා ඉවසන්නේම නැහැ. ඒක නඩකදාක ජීවිතයක ඇඹුලක් පැණි පැඟිලි රහක් අර සැපක් ප්‍රබෝධයක් ප්‍රීතියක් සතියක් සම්පජඤ්ඤකදාකට ලැබෙන්නේ. ඒක නිසා මේ ආකල්පය කවදද අපිට ඇති වෙන්නේ? ඉඳගන්න ඉස්සලම දැනගන්න කය හොල්ලන්නේ නැතු එකතැනම තියලා. ඒ එන දුක එනකොට වෙත පැමිණිච්ච දුක උදටම කායනුපස්සන අපිට අහන්න ලකුණක් මම මේක දිහා බලාගෙන වෙනසට විදිහ තව එක චිත්තක්ෂණයක් ඉන්න බැල්ල. වෙනසට විදිහ පොඩ්ඩක් ඉවසගෙන ඉන්න බැරිද බැලුවොත් පුළුවන්. දෙකක් බැරිද? තුනක් බැරිද කියලා අන්නේම කරගෙන කරගෙන යනකොට තේරෙනවා එතකොට ආනාපානත් එක්ක ඉන්න වෙලාව වැඩි වෙනවා. පරියන්ක ඉන්න වෙලාව වැඩි වෙනවා. එnde ende ende ende යෝගාවචරයට ආනාපානේ වග විස්තර කියන්න පුළුවන් ගතිය. පරියන්ක ඉන්නකොට වගතරතුරු කියන්න පුළුවන් ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ පළවෙනියෙන්ම ආධුනික යෝගාවචරයට පව ඇති වෙන මේ දරතය විඝාත පරිලාහය කියන මේ දැවිලි දැවිලි ගතිය භාවනාවේ දියුණුවක් බව දැනගෙන ඒක ප්‍රමෝදයක් ඇති කර ගන්නේ ඒක බැලු බැලමට ප්‍රමෝදයක් නැහැ. ඉතින් මේක තමයි ක්‍රීඩා තරඟ වල උගන්වන්නේ අපි. මේක තමයි ශාරීරික ව්‍යායාම වල උගන්වන්නේ. ලෙඩ වෙන්න ඉස්සෙල්ලා ශාරීරික ව්‍යායාම කරන්න. ඒව වීඩියෝට කරන්න බෑ. ඒක දවසින් දවස දවසින් දවස වැඩි වැඩි කරන්න ඕනේ. ක්‍රීඩා කරන්න ඕනේ. ජය පරාජය දෙකම බාර ගන්න ඕනේ. නමුත් ඒක ලෝක ජයග්‍රහණය මේක අභ්‍යන්තර ජයග්‍රහණය. මෙන්න මේ විදිහට ගිහිල්ලා කවදාද අපි හිතමු අරමුණක ඉන්නවා. ඉන්නකොට ඔන්න වේදනා දැවිලි තැවිලි නෙවෙයි සද්දයක් ඇහෙනවා. ඉතින් ඒකෝට පශ්චාත්තාප වෙනවා නේ මේ වගේ දැනට ආවේ සද්ද නැතුව භාවනා කරන්න මෙතනින් එකන කහිනවා එනතෙන් එළිය වහිනවා මොකක් හරි එකකින් කරදර වෙනවනේ. එක්ක කවුරු හයියෙන් දොර වහනවා ඒකෝට කනගාටුනේ. ඉතින් අපි අර සාකච්ඡා කරපු විදිහට කැස්සෙන් පස්සේ වැස්සෙන් පස්සේ හිත නැවත අරමුණට එන ගතිය දකින්න නම් ඒකේ ප්‍රමෝදය පහල කරගත්තා. අඩේ බැලින්නම් දැන් හිත පිට ගියාට එන්නේ අරමුණටනේ. පිට ගියාට දැන් එන්නේ ආරක්ෂක භූමියෙත් නේ කියලා. පිට යන්නේ ගැන කනගාට වෙන එකට පුතඥයයි කියනවා. නැවත ඇතුළට අරමුණට එනකොට සතුට වෙන එකට කියනවා කල්යාණ පුතඥයයි කියලා. සද්ධර්මයේ කියලා. ඉතින් ඒසයි පිට යන්නේ ගැන කනගාට වෙනවනම් කක්කා. ඇතුළට ඉන්නගෙන සන්තෝෂ වෙනවනම් පිට යන්න යන්න සන්තෝෂ වැඩි. මම නැවතත් කියන පිට යන්න යන සන්තෝෂ වැඩි මොකද මේ ධර්මතාවයේ සනාතන ධර්මය. ඊට පස්සේ අපි ඉතින් අපි කවුරුත් රණ්ඩු සරුවල් වෙනවා කවුරු හරි අපිට දොස් කියනවා අසාධාරණ විදියට ඒ කරන වෙලාවක අපි හිතුවත් එම් නෑ මං සීල් ගත්ත කෙනෙක් මං දන් දෙන්න කෙනෙක් මං භාවනා කරන කෙනෙක් මට කවුරුත් බනින්න ඕනේ නෑ කියලා. එහෙම වෙන්නේ නෑ බුදුහාමුදුරන්ටත් ලේද 12ක් තිබ්බා. නිින්ද ගොඩක් ආවා. නත්ති ලෝකේ අනින්දිතෝ කියලා බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. අන්නේ එන දේ දැකලා ඒ කොයි එක ආවත් මට මගේ අරමුණට හිත ගන්න පුළුවන්. නින්දාවකට පුළුවන් මම ඉඳගෙන ඉන්න බව නැති කරන්නේ. අසාධාරණ මට බැන්නයි කියලා කවුරු හරි මට බැරිද මට මට වෙනවද මේ ඉන්නේ ඉතිව අමතක කර ඉන්නවට එන්න බැරි ගතියක් ඉන්නේ ආශ්‍රද ප්‍රසස් කරන බව තියෙනවා නිසා හොඳට කවුරු හරි බණින්දී නැත්තම් Taman අනුණ්ඩ බණින්දී බලන්න ආනපානේ නතර වෙලා නැහැ. ඒ වෙලාවට මේ අරමුණට හිත ගන්න පුළුවන්කම. ඒ රණ්ඩු සරුවලේ පෙන්කරච්චලේ තිබුණත් අරමුණට හිත ගන්න පුළුවන් බව දැක්කනම් බුදුහාමුදුරු ජීවත් වෙනවා. ධර්මයේ ජීවත් වෙනවා. අපි අර වැරදිච්ච දේ ගැන කතා කරගෙන ඉන්නවා මිස බුදුහාමුදුරු අපිට දීලා තියෙන අරමුණ ආස්වාද ප්‍රසආසය. නැත්නම් යනකොට යන බව දන්න ගතිය. ඉඳගෙන ඉන්නකොට මේ කයේ හිත පවත්වන්න පුළුවන් ගතිය මොන කරදරයක් ආවත් වළක්වන්න බැරි වෙනවා. ලෝකෙදින මොනම අසාධාරණයක් වුණත් මේක තියන්න. ඒ නිසා බුදුරජාණන්සේ දීලා තියෙන මේ සතිය විතරක් නෙවෙයි සති අරමුණක් අපිට කියන්න පුළුවන් අෂ්ටලෝකේ ධර්මේ කම්පාන වෙන අරමුණු දීලා තියෙන බුදුහාම. මේ කය කම්පා වෙන්නේ පෘථජනයාගේ විතරයි. කල්යන සත්පුරුෂයා බලනවා මිනිස් බැන්න නැගේව දින්නේ නැහැ. ඇඟේ ඉන්න බව දැනගන්න පුළුවන්. මේ විදිහට හැම තැනකදීම අර පුංචියට පටන් ගත්ත මේ ප්‍රීති ප්‍රවාහය දිගට දිගට කරගෙන යන්න පටන් අරගත්තට පස්සේ තේරෙන පටන් අර ගන්නවා අපි මෙතෙක් කල් මේ වගේ කරදරයක් ආපු ගමන් අර මේ සුත් එක රණ්ඩු සරුවල් කරන්න ගිහලා අලුතෙන් කර්ම රාශිය ප්‍රස් කරනවා දැන් කරන්නේ මොකද්ද කරදරයක් වෙච්ච ගමන් තක්කමුක්කු වෙච්ච ගමන් යන්න ඕන තැන ගන්න. ආනපානට ඵලයන් ඉරියවට ඵලයන්. ඒ නිසා යෝගාවචරය ඕනේ අසරණ වෙච්ච තැනක ඕනේ කෙලෙසක ඉන තැනක ඕනේ ඩක්කුමුක්කු වෙච්ච තැනක ආරක්ෂක භූමියේ මේකයි කියලා දන්නව නම් උන්දට මාරයත් බයි. බුදුරජාණන්සේ සඳහන් කරනවා මම ඉන්නේ දැන් කෙලෙසක එක්ක රාගෙ එක්ක ද්වේෂේ. හැබැයි මම එන්න ඕනේ තැන කයට. ඉරියව් ආනපාන කියලා දන්නවනම් ඒක මාර ප්‍රමෝහණම් කියන වචනේ පාවිච්චි කරනවා මාරය මත් කරන්න පුළුවන් ඒක. මාරය අපිට විවිධ ක්‍රමවලින් අපි ඔය එහාට මෙහාට ඇදලා දානවා. වතුර ටිකට පොරි පොරි පොරි මාළු ඉන්න වතුර ටික පොරි දැම්මට පස්සේ පොරි වලට ගහන්නේ මාළුව එන්නේ. ඒක තමයි අපි හිතට හැම පැත්තෙම ගහනවා. ඔත්තියන්න ඕනේ මෙතනයි කියලා දන්නවනම් ඒක නැවත නැවත සාහිත කරගෙන තියෙනවනම් උග්‍ර පරීක්ෂණය අපිට හම්බෙන්නේ උග්‍ර දුකක් ආවම. උග්‍ර අසාධාරණයක් සිදු වෙනකොට. එහෙම නැත්නම් උග්‍ර බලාපොරොත්තු නැත්නකට යනකොට පේනවා මේ කයට හිත ගන්න පුළුවන් ගතිය කාටවත් නැති කරන්න බෑ. ඒක තමයි අපි ගියාත්මේ උපදවාගත්ත සන්තෝෂ වෙන්න පුළුවන් ලොකුම දේ මොකද්ද? ඕලාරික අත්පටිලාභේ. අපිට හම්බෙච්ච මේ මනුස්ස ශරීරය. අපි මේක යොදවන්නේ මොකේද? කාමෙටයි, සරසණ්ඩයි, අනුන්ට කෙලෙස් ඇති කරන්නයි, নানা ප්‍රකාර දේවල් දැන් මෙතන සතියට අරමුණක් වෙනවා. කය කියනක සතිය පිටවන්න අරමුණක් වෙනවා. ඊට පස්සේ තේරෙනවා මේ අපි කය අමතක කරලා කටත් අරගෙන රූප බල බල හිටියට කය කවදාකවත් අපි අමතක කරලා නැහැ. අපි নানা ප්‍රකාර කරුණ නිසා ආනාපානිය අමතක කරාට යන ඕනම වෙලාවක ආනාපානිය අපිට සාදරයි. අන්නේ එහෙව් කල්යාණ මිත්‍රයෙක් නොසැලෙන දෙයක් තක්කුමුක්කකදී ඇසුරු කරන්න ඕනේ බව දන්නවනම් ඒක නා නිවනට නොගියට යාට දන්නවා අපි මහා සාගරයේ පුංචි දිවයිනක් හදාගත්තා. කෙලවරක් නැතුව තියෙන සාගරේ පුංචි දිවයිනක් හදාගත්තා වගේ ආසාවක් ආවත් තරහක් ආවත් හරි ගියත් වැරදුනත් ජනප්‍රිය වුණත් ජන අප්‍රිය වුණත් මේ කයමයිත් එක තියෙනවනේ මේ ආස්වාද ප්‍රසවාසයේ මෛත්‍රික තියෙනවා. මම ඒක ලොකුම ආඩම්බරයක්. සක්විත රජ කෙනෙකුගේ මිනි කොටුන්නක් වගේ. මිනි ඔඩුඩ උඩ තියෙන මිනි කොණ්ඩොල වගේ. මේ කය අරමුණු කරන්න දන්නවනම් ඒක නතර තියෙනවා මේ කය සම්බන්ධ කරගෙන පහළ වෙන මේ තරුණ ප්‍රීතිය මුතම මේ ප්‍රමෝදය ඒකට නන්දිය කියන වචනේ පාවිච්චි කරනවා හරියට පාවිච්චි කරන්න දන්නවනේ හැම මිනිස්සයාටම ඒ අයිතිවාසිකම සමෝසේ ලැබිලා තියෙනවා. ඒකට කියන්න පුළුවන් මානව අයිතිවාසිකම කියලා. ඒ වගේමයි ඒ වගේ වෙලාවල් වල සරණ යන්න ඕනේ කය බව දන්නේ නැත්නම් ආශස් ප්‍රසස් බව දන්නේ නැත්නම් ඒ සම්බන්ධ වෙච්ච මිනිසුත් එක්ක රණ්ඩු සරුවල් කරගෙන තෝතෝ වරපල කියන රණ්ඩු කරනවනම් ප්‍රපංච කරනවනම් බුදුරජාණන් කියනවා මගෝ කියන නම් නාමය දෙනවා මුර්ගියෝ කියලා. ඒ ඕනම කෙනෙකුට බලන්න ඕනම කෙනෙකුට කියන්න ඔබට පුළුවන් නම් මගේ කයේ හිත තියාගෙන පුළුවන් නම් නැති කරන්න බලපන් කියලා කාටවත් කරන්න. මාරයට කරන්නත් බෑ. ඒසා ප්‍රමෝදේ පහල කිරීමේ මේ ක්‍රමය ක්‍රම කීපයකින් අත්දකින්න පුළුවන්. මට පෙන්වන්න ඕනේ අපි අතර ඒකේ කිසිම විෂමතාවයක් නැහැ. ඒ ක්‍රමවේදය දන්නවනම් මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා ගිය තා කාර්යයන් වහන්සලා ගියේ මේ පාරේ. ඒක නෝන්ජල්කමක්වත් පරාජය පිළිගැනීමක්වත් බය අදුගතියක්වත් නෙවෙයි. මුද්‍රණයේ සඳහන් කළා තියෙනවා බාහිර ලෝකෙ කොච්චර දේවල් පේුණත් හොඳ හරි නරක හරි ඔබ පොට්ටෙක් වගේ ඉඳලා කයයි ආනපනෙ හිටියපන්. ඔබ කාට හරි බැන්නත් ඔබට කවුරු හරි බැන්නත් මොනව ඇහුණත් ඒ වෙලාවේ තමන්ගේ ඒ වෙහෙස කර තමයි කයේ හිත තියෙන එක. නමුත් අරිට වැඩිය හොඳයි. ඒ වගේම මුතේ වශයෙන් ගඳක්, රසක්, පහසක් දිගේ හිත කොච්චර ගියත් මේ ආස්වාද ප්‍රසආසයේ කියන ප්‍රත්‍යක්ෂණය කළ හැකි ප්‍රායෝගික අරමුණයි. මේ කය කියන ප්‍රත්‍යක්ෂණය කරන උරගා බලන්න පුළුවන් මේ අරමුණේ හිත තබා ගැනීමේ රහස දන්නවනම් මේක පොඩ්ඩක් මට මෙහෙම කියන්න ඉඩ දෙන්න මේක අපේ දරුවෙකුට උගන්ව ගන්න පුළුවන් අම්මයි අප්පයි කියයි. මේ දේ දරුවන්ට උගන්වන්න නැතුව ඩබල් ડોක්ටරේට් කරන් දුන්නත් මොනවරන් දුන්නත් මහා මිනිස්සුත් බැනුම් අහන්න වෙනවා දරුවත් බැනුම් අහන්න වෙනවා. තාම මම දැකලා නැහැ කිසිම විශ්වවිද්‍යාලයක ওই පැත්තට ডিপার্টমেন্ট එකක් තියෙනවා සතුටුමත් වෙන්න කියලා. ඒගොල්ල තියෙන්නේ සතිය නැති කරන ප්‍රමාදයට වටන මදයට වටන ලෝක ව්‍යවහාර භාෂා විෂයන් කිලෝරක් නැහැ. කිසිම තැනක මේක උගන්වන්නේ නැහැ. ඒක උගන්වන්නට බැරි මොකද අම්බලප්පලවත් දන්නේ නැහැ. ඉතින් කක්කොට්ට කියනවලු පැටවුන්ද යක්ෂයිනේ කෙලින් ඵලයල්ලා කවදද උඹලා ප්‍රගතියක් ලබන්නේ ඔහොම ගිහිල්ලා කියලා අහනවා. මේ මහේ කත්තන්නේ අරහට. දරුවන්ට කියනවා කෙලින් ඵලයන් කියලා. වැද්දෝ කියනවලු ශිෂ්ඨාචාර වේල්ලා ශිෂ්ඨාචාර වේල්ලා මහත්ම ගතිය ඇති කරපල්ලයි කියලා මහේ කාවැද්දා. ඒ උට පුළුවන් දරුවා හදන්න. ඒක නිසා අපි මේක එක්කෙනෙක් වශයෙන් තමා වශයෙන් මේ ප්‍රීතිය පහල කරගන්න හැටි මේ කයට හිත දැමීමෙන් ආනාපානට හිත දැමීමෙන් ශක්මණකට හිත දැමීමෙන් වම දකුණට හිත දැමීමෙන් මේ ප්‍රීතිය පහල කරගන්න මේ විශ්ව සාධාරණ ක්‍රමයේ බුදුහමඳුර අපිට කියලා දීපේක දන්නේ නැත්තම් එහෙම නැත්තම් ඒකට හිත ගියත් ප්‍රීතිය පහළ වෙන්නේ නැත්තම් ඒකයි අපේ මානව වගකීම ඒක හරියටියට තේරුම් ගන්න. ඒ වෙනුවට මායя කරලා තියෙන්නේ මොකද්ද? කයට හිත ගිය ගමන් කම්මැලිකම ඇති කරනවා. ආනාපානෙ හිත ගිය ගමන් කම්මැලිකම ඇති කරනවා. සක්මන්ට හිත ගිය ගමන් කම්මැලිකම ඇති කරනවා. එහෙම නැත්නම් මේ මනුස්සය බේම භාවනා කරන්න බෑ. කවදාවත් නැහැ. අඩු ගන්න භාවනා කරන කෙනාට බාධා කරනවා. අන්න ඒකම ලකුණ කරගන්න. ඒකම අරමුණු කරගන්න. ඒකම නිමිත්තක් කරගන්න. මේ කයට හිත යනකොට එන මේ නීරස ගතිය, කම්මැලිකම, ඒකාකාරීකම, නුරුස්නා ගතිය ප්‍රමෝදයක් කරගන්න. ප්‍රීතියක් කරගන්න. ආන්නේ කිරුවට පස්සේ අපිට තේරෙයි ලෙඩ වෙනවා කියන්නේ වාසනාවක්. ගෙදර තනි වෙනවා කියන්නේ වාසනාවක්. වයසට යන්න යන්න යන්න තමයි විවේකී හම්බ වෙනවා. අම්මපා කියන්නේ හිර ගෙදර ගිහිල්ලා කරුවල කාමරයකට දැම්මනම් টොප් එකට නිවන් දකින්න පුළුවන්. කවුරුත් එන්නේ. එතකොට මරණය වුණත් පරිේශනයක් විතරයි මේ මරණ මොහොතෙත් මට කය ගැන බලන්න පුළුවන් ද හුස්ම ගැන බලන්න පුළුවන්. එන්නේ මැරෙන්නේ නැහැ. අමරණියත්වයට යන. නිසා මේ පුංචි පුංචි අභියෝගෙන හැම වෙලාවකම ඉගෙන පශ්චාත්තාප වෙනව වෙනුවට ඒ වෙලාවේ කාර්ය ප්‍රකායගත සතිය. කයනුගේ හිත. නැත්නම් ආනපානයි. නැත්නම් මම ඇවිදින්මින් ඉන්නේ හිතගෙන නෙවෙයි කියන එක දන්නවනම් එනේ මේ පුංචි දේ තියෙන මේ මිහිරියාව ප්‍රමෝදය මේකට දසුත්තර සූත්‍රයේදී සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරලා තියෙනවා කායගත සති සාත සහගතා කය අනුවගේ හිත අනුවමතු වෙන මිහිරියා ප්‍රමෝදේ කය අනුවගේ හිත අනුව පහළ වෙන ප්‍රමෝදේ තියෙනවා නම් කය තියෙන ඕනම එකට අවධානය කයට යොමු කිරීමෙන් මේ ප්‍රමෝදේ ලබන්න පුළුවන් මං කියන්නේ මේ පිළිසට කය අනුවගේ හිත නැහැ කියලා. උගෝදෙනෙක් ඒකට ලෑස්ති ඒක දාන්නෝ ඒක කරලත් තියෙනවා. නමුත් මේ කය ආනෝගේ හිත නිසා මේ විහෙස පහළ වෙනකොට කම්මැලිකම පහළ වෙනකොට නීරසකම පහළ වෙන මේක ප්‍රමෝදයක් කරගන්න නැටි. ඒ අතින් බැලුවොත් නම් දුර්වලයි. මොන්ටිසෝරි බන්තිවත් නැහැ. ඉතින් අපි මේක ඉගෙන ගන්න තියෙන්නේ ඉතින් ගුටි කාලමනේ මේ තිත්ත පාඩම හරහාම යන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා දුවට මතක තියාගන්න අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සේරම තියෙනවා. අපි ඉඳ ගන්නවත් ඇත්ත, සක්මන් කරනවත් ඇත්ත, ආනපානෙ හිත යනවත් ඇත්ත. මෙතෙන්දි මේ පහළ වෙන කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම ප්‍රතිපදාවේ දියුණුවක් බවත් වස්තුකාම කෙලෙසකාම වල නැතිවීමක් බවත් තේරුම් අරගෙන ඒ තරුණ ප්‍රීතිය පහල කරගත්තොත් පුදුජන සඳහන් කළ තුන මේ ගත්ත අරමුණ ගෙවෙන්න ගෙවෙන්න අරමුණ මත් වෙනුවට රූපාරම්මණය වෙනුවට රූප සංඥාව එනකොට අනිත් වැඩිය ප්‍රීතියක් එනවා. ඊට පස්සේ රූප සංඥාවක් කියවෙනකොට ඊටත් වැඩිය ප්‍රීතියක් එනවා. එන්න එන්න එන්න මේක උපනායනය කරනවා. ඕපනායක ගතියට යනවා. ඒ නිසා මූලික ප්‍රමෝදේ දැනටමත් පහල කරගන්න දන්න අයට මේ ධර්ම දේශනාව තවදුරටත් ඒ ප්‍රමෝදේ පහල කර ගැනීමට හේතු වාසනාවක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කාට හරි මේක ඉස්සල්ලාම දැති වුණා නම් මේ අදහස නැවත නැවතත් සමන්ට ලැබිච්ච මේ මනුස්ස කයම දුර්ලභම වස්තුවක් වශයෙන් සලකලා ඒක නැවත නැවත යෙදීමේ ඉස්ලාම ඔප්පු කරන්න කම්මැලිකම නීරසකම ඒකාකාරීකම අසරණ ගතිය සැකසහිත ගතිය බයසහිත ගතිය හොඳට අත්දකින්න ඒක ධර්මමය ලාභයක් ප්‍රතිපදාවක් කෙලෙස් නැති බවක් දැනගෙන මෙන්න මේකට ප්‍රීති වීමේ විනෝදාංශය. පුරුදු කරගත්තොත් මොන මේකට ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානෙ කියලා කියයි. නැත්තම් නම් වෙන නමක් තමයි දාන්නේ. නිසා අපි හැම කෙනාටම යුතුයකමක් තියෙනවා පරණයට හෝ අලුත් අයට. මතුවෙන මතුවෙන චිත්තක්ෂණේ මම ക്ഷേමයේ හොයන්නේ මෙතනයි. නිර නික්ලේශී තන මෙතනයි, නිර්මල තන මෙතනයි කියලා ඉතින් හිත දාලා ඒකේ ප්‍රමෝදේ පහල කිරීමත් හිත දානවා වගේම යුතුයකමක් වශයෙන් තේරුම් අරගෙන වැඩි වැඩියෙන් ඒක ගත කරන්නට ශක්තිය ධෛර්යය පහළ වීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. ශිළු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා